පෙරතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පස්සද්දි සම්බුද්ධංගෝ සත්ති සන්තං වා අජ්ජත්තං පස්සද්දි සම්බොජ්ජංගං අත්ති මේ පස්සද්දි සම්බොජ්ජං හෝති පජානාති අසන්තං වා අජ්ජත්තං පස්සද්දි සම්බොජ්ජංගං නත්ති මේ පස්සද්දි සම්බොජ්ජංගෝති පජානාති යතාච අනුප්පන්නස්ස පස්සද්දි සම්බොජ්ජංගස්ස උප්පෝ හෝති සංච පජානාති යතාච උප්පන්නස්ස පස්සද්දි සම්බොජ්ජං ගස්ස භාවනාය පාරිභූහි හෝති සංච පජානාති කෞරවණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි භාවනානුයෝගී ඒ ජී පැවිදි දෙපාර්ශ්වයේම සම්බන්ධ කරගෙන සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරිපත් කරගෙන අද මේ වෙනකොට අවස්ථා නැත්නම් ධර්ම දේශනා 58ක් ගත කරලා තියෙනවා මේ 59 වෙනි පැයටයි අපි මේ පුරන්නේ මේ වෙනකොට කවුරුත් දන්නා පරිදි සතර සතිපට්ඨානයන්ගෙන් කායානුපස්සනා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන කොටස් අපි ශක්ති ප්‍රමාණේ විග්‍රහ කරගන්නට විවරණය කරගන්න යෙදුනා. දැන් මේ අපි ගත කරන්නේ ධම්මානුපස්සනාවේ විශේෂයෙන්ම බොද්ධංග පරිවර්තන. ඒ බොද්ධංග ධර්ම හතක් කියන බවත් ඒ හැම බොද්ධංගයක්ම අපි අද මේ මුලින් ඉදිරිපත් කරගත්තා වගේ ඒ පාලි පාඨයෙන් හඳුන්වා දෙන බවත් සතිපට්ඨාන සූත්‍රයේ කියවලා තියෙනත් දන්නවා නැති කෙනෙකුට ඒ පොත්පත් ආශ්‍රයෙන් දැනගන්න පුළුවන්. එහිදී ගම් ගම් ගම්ම්‍ය වෙන අර්ථයේ අනුව සන්තං වා අජ්ජත්තං පස්සද්දි සම්බොධ්වංගං අත්තිමේ පස්සද්දි සම්බොධ්ජං හෝති පජානාති කියන එක තමයි මේ පස්සද්ධිය සම්බන්ධව ඍජුව සාකච්ඡා කරන තැන. ඍජුව සාකච්ඡා කිරීමේ ආරම්භය. එතනදී සඳහන් වෙන්නේ යම් යෝගාවචරයේකට යම් අවස්ථාවක මේ පස්සද්දී සම්බොධ්ජංගය තම సంతානේ ආධ්‍යාත්මේ හටගත්තේ නම් මගේ సంతානේ යෝන්සෝ මනසිකාරය නිසා විපදුනා වූ පස්සද්දි සම්බොජ්ජංගයේ දැන් පවතින්නේ යයි දැනගන්න. ඒ වාගේම යම් අවස්ථාවක අසන්තං වා අජ්ජත්තං පස්සද්දි සම්බොජ්ජංගං නත්ති මේ පස්සද්දි සම්බොජ්ජංගෝති පජානාති යම් අවස්ථාවක තමාගේ ශරීරයේ ආධ්‍යාත්මයේ సంతානියේ පස්සද්දි සම්බොජ්ජංගය නැත්තේ වීනම් මා තුල දැන් පස්සද්දි සම්බොජ්ජංගය නැතයි දැනගන්න යථාච අනුප්පන්නස්ස පස්සද්දි සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති සංකප්ප යම් ආකාරයකින් නොතිගුණා වූ මේ පස්සද්ධිය ඉතේ සංසුන් බව පහළවන්නේ නම් එය දැනගන්න යම් අවස්ථාවක යථාච උප්පන්නස්ස පස්සද්දි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී හොන්ති සංසපජාන. යම් අවස්ථාවක තමන් මේ කරන්නා වූ සීල ශික්ෂාව නිසා සමාධි ශික්ෂාව නිසා ප්‍රඥා ශික්ෂාව නිසා ඒ මෝධ වේගන එන්නා වූ පස්සද්ධිය භාවනා මාර්ගයෙන් වැඩිම මාර්ගයෙන් පරිපූර්ණ බවට පත්වන්නේ නම් එයත් දැනගන්න. ඒ නිසා මේකේ තියෙන්නේ සක්‍රීය වැඩිමකට වඩා අක්‍රීය වර්ධනයක් දෙස බලලා ඒක පිළිවන් සතුට වීමක් ඒක විදිහට මුදිතාවක් ඉතින් මේ ඉදිරිපත් කිරීමේ ක්‍රමයමයි මුල ඉඳලාම සති ධම්ම විචය වීරිය පීති යනා වූ කලින් පෙර ආතෝ සාකච්ඡා කරන ලද බොද්ධංග ධර්ම හඳුන්ලා දුන්නේ ඒ කොගෙම තියෙන්නේ මේ බොද්ධංග අනිකුත් ධර්ම විශේෂයෙන්ම සතිපට්ඨාන ධර්මේ වැඩෙනකොට ක්‍රමයෙන් ඒ ඒ යෝගාවචරයන්ගේ ආධ්‍යාත්මයන් උපනිෂ්ඨේ සම්පatti හැටියට වැඩෙනවා. ඒ වැඩිගෙන එනකොට මෙන්න මේක සතියය නැත්නම් මේ සතිය අඛණ්ඩ භාවය මේක ධම්මවිචය ධර්ම කාරණා කාරණා කාරණා හොඳට ධර්මානුකූලව වටහා ගන්න අපේ සිදු නුවණය මේක වීරියය මේක ප්‍රීතිය මේක පස්සද්ධිය ආශිර්වාදයෙන් දැනගැනීම මයි මේකට දෙන්න තියෙන අත් උදව් රුකුල් දීම ඒක නිසා මෙතනදී යෝගාවචරයා ඒ කාරණා දැනගැනීමෙන් Taman තුළ වැඩෙන්නා වූ මේ සෝමනස්ස සාගත නැත්තම් හොඳ පැත්තට යන සෝබන කුසල් චෛතසික දන හඳුනා ගැනීමම බොහොම වටිනා භාවනාවක් බොහොම වටිනා ලාභයක්. ඉතින් මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් අර පීති සම්බොජ්ජංගේ කියන අවස්ථාවදී මතක් කරුවා වගේ අපි ප්‍රීතිය ඇති කරන අදහසින් පීති පරිසංවේදී අස්ස සිස්සාමේති සික්කති පීති පරිසංවේදී පස්ස සිස්සාමේති සික්කති කියලා ඒ ආස්වාද ප්‍රසආසල ප්‍රීතිය පහළ වේවා කියලා බලාපොරොත්තු වීම නෙවෙයි අදහස් කරන්නේ. ඒ වගේ හොයා යෑමක් පසුබට හඹා යamak නෙමෙයි මෙතන තියෙන්නේ. තමන් ඉදිරියට ඉදිරිපත් වුණා වූ ඒ ඒ සම්බොධ්ජංග ධර්මය ඒ ඒ වශයෙන් දැන හඳුනා ගැනීම විශාල පිටිවහලක්. මේ භාවය මේ ස්වභාවය වීරියත් එක්ක කතා කරන තමයි ගොඩක්ම ගැටේ. විරිය සම්බොච්චංගේදී බොහෝ විට වැඩි යොත්තක් එහෙම නැත්නම් ඒක නැති නිසායි අපි මේ ගොඩක් කල් භාවනා ජීවිතයේ එක තැනම කරකැවි කරකැවි ඉන්නේ පෙට්ටයි වෙන්නේ සාප්‍රිය මේ වීර්ය වැඩි යුතුය ආදී ධර්මතා දෙක වඩනවද වැඩෙනවද කියන මේ කාරණා දෙක ඊටම සදින්ම ගන්න ඔය මේ විෂ වීර්ය කියන ටයිස්ටිගේට ගියාම වීර්ය කියන බොජ්ජංගයට ගියා. මුත් එතනදී ගන්න තියෙන්නේ යෝගාවචරයා ඒ දෙන භාවනා උපදේශ හැටියට තමන් වඩන්නා වූ ආනාපාන සති භාවනාව වේවා පිම්බීම හැකිලිම වාගේ මූල විපස්සනා භාවනාවක් වේවා දිගින් දිගටම දිගින්ීමට යෙදීගෙන යනකොට කලින් කලින් යෙදෙනා වූ සති ධම්මවිචය ආදී සම්බොධ්‍යංග ධර්ම පෙළ ගැහිගෙන එනකොට යෝගාවචරයට විඳිය වැඩිම විනෝදාංශයක් වෙනවා මේ වෙලාවේ වීර්ය වැඩෙනවා වීර්ය වඩන්න පුළුවන් මේ වෙලාවේ පුදුමාකාර විදිහේ වීරත්වයක් මේ වැඩේට එල්ල වෙලා යෙදිලා හිත භාවනා ආරමුණේ මූණට මූණ දාලා ඉන්න අවස්ථාවක් එනකොට යෝගාවචරය ඒ බව දැන ගැනීමම අතිරේක වීර්යයක් වඩපත් වෙනවා. වීර්ය සම්බොජ්ජංගයක් බවට සම්බොජ්ජංගයක් බවටපත් කරන්නට උදව් වෙනවා. එතන ඉඳලාම ඒ වීර්ය වඩන්න දැන් වෙලාවයි මේ වෙලාවේදී අනිකුත් සීලොම දේ බහා තබලා මේ ලැබිච්ච අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියලා ඒ ලැබුණා වූ වැඩිගෙන එන්නා වූ මේ විරිය තව තවත් උනන්දු කරමින් ඉදිරියට යනකොට ඒ යෝගාවචරයට යෝග ජීවිතයේ ඉස්සල්ලාම මේ ප්‍රීතිය ප්‍රමෝදයයි ඉස්සලා පහළ වෙන්නේ ප්‍රීති ප්‍රමෝද නිරාමිතා පීති පාමොච්චං කියලා. කියන්නේ නිරාමිතව පහළ වෙනා වූ ප්‍රීතිය සහ ප්‍රමෝදය. එතකොට ඒක හරියට ප්‍රායෝගික කරනවා ප්‍රමෝදය සහ ප්‍රීතිය පහළ වෙනවා. ඉතින් මේ ගමන යෝගාවචරයාගේ මේ ගමන ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න යන ගමනක්. එහෙම නැත්නම් දුක්ඛ ප්‍රතිපදා ගමනක් විපස්සනා වශයෙන් බලනවා. නමුත් මේ යෝගාවචරයට මේ දුක දුකක් වශයෙන් තේරුම් ගැනීමම සපක්. දුක දුකක් වශයෙන් දැනගැනීමේ ඥානයම සැපක් බවට පත් වෙන්නේ අර ඇඹුලට තිබුණු පළතුරු ගෙඩියක් මිහිරි පැත්තකට පිළිකොන් බවට පත් වෙලා මිහිරි බවට පත් වෙන්නේ කොහොමද ආන්නේ වගේ පිළිච්ච භාවයට උම්බන භාවයට විනායන භාවයට සතුට භාවයට පත් වෙන තැන තමයි මේ ප්‍රමෝද ප්‍රීති කියන දෙක එක තැන. ඒක උගදෙනේ කඩක් ඉන්න තේක තමයි ඒ අභාග්‍යයකට තියෙන්නේ ඒ මොකද වැඩි යුතු අවස්ථාවේදී දැනගෙන දැන් මගේ මේ මේ විරිය ආදී ආව වඩන්න හොඳ අවස්ථාව කියලා ඒක දාන්නේ නැතුව ඒ වෙලාව කම්මැලියෙක් විදියට වැරදිච්ච කෙනෙක් විදියට වැරදිච්ච කෙනෙක් විදියට පමා වුණොත් ඒ පුද්ගලයාට ඒ ප්‍රීතිය ප්‍රමෝදය බුද්ධ විඳගන්න ලැබෙන්නේ. ඒක නිසාම තරුවෙන්ට දේශනාවේදී මේ වීර්ය පිළිබඳව පුදුම විදිහ උනන්දු කරන ගැටියක් තියෙනවා. ඒක කියන්නේ වීර්යවන්තයාට මොකද්ද බිනගෙන යන්න බැරි. මොකද්ද කඩාගෙන යන්න බැරි. එහෙම පවුරක් කොට පවුරක් නැහැ. ඕනේ දෙයක් තලන්න බෙදින්න පුළුවන්. ඒ බෙදීම නිසාම ඔහු ඒ ප්‍රමෝදය පාල කරගන්නවා, ප්‍රීතිය පාල කරගන්නවා. මේක සමත විපස්සනා වශයෙන් වෙනසක් නැහැ. නමුත් සමතේ පහළ වෙන ප්‍රීතියට වඩා විපස්සනාදී පහළ වෙන ප්‍රීතිය ඉතාමත්ව ප්‍රකටයි. ඉතාමත්ව ප්‍රබලයි. ඒකයි මේ සඳහන් කරන්නේ ඒ ස්කන්ධයන්ගේ උද්‍යපේ දකින්න ආව කෙනාට ලබතේ පීටි පාමුච්චං අමතන්තං විචාරකං කියලා ලැබෙන්නා වූ මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව ගැඹුරින් සලකා බලන කෙනාට පහළ වෙන්නා වූ ප්‍රීති ප්‍රමෝද තාමත් ප්‍රකටයි. සමහර වෙලාවට කියනවා මේක විපස්සනාවේ තමයි පහළ වෙන්නෙම කියලා. නමුත් සමතවත්න යෝගාවචරෝ උනත් සාක්ෂි වේවි තමන්ගේ ආනාපානීය හෝ ගත්තා වූ සමත කර්මස්ථානයේ හුදතෝම සියුම් භාවයටපත් වෙනකොට ඒ තියෙද්දි ඒ කිසිම දෙයක් නොසලකා වෙනහා මූල කර්මස්ථානයේම හිත ඊ타ත්ම ඥාන සංප්‍රයුක්ත වීර්යයෙන් ආශ්‍රය කරනකොට පුදුමාකාර විදිහේ ප්‍රීතියක් පහළ ඒක තමයි පස්සේ ඒ ධානාංගයක් වශයෙන් මේ ඉදිරිපත් වෙන්නේ නීවර ධර්ම කඩන්ඩ හේතු වෙන්නේ ඒ ප්‍රීතිය. ආන ඊට වැඩිය බලවත් ප්‍රීතියක් පහළ වෙනවා මේ විපස්සනා. ඒ කියන්නේ පරිඋත්තාන කෙලෙස් යටපත් කිරීමෙන් නැත්නම් නීවරණ ධර්ම ඔබා තැබීමෙන් පහළවන්නා වූ ප්‍රීතියක් තමයි කෝසජ්ජේ වගේ ධර්ම යටපත් කරලා පහළ වෙන ප්‍රීතිය තමයි අපි සමතේදී වටිනාදයක් විදිහට සලකන්නේ. නමුත් විපස්සනාවට යනකොට මේ මතු මැත්තේ ආවූ අනුසේ කෙලෙස් වල தත්ත්වේ පවා දැනගනිමින් ඒ දක්වා විහිදෙන කිදාබයින ප්‍රීතියක් එනකොට ආධිකත් වදා සංකානගත වෙනවා වෙයි. ඇත මස් දේ ඇත මිදුළු කාගෙන යන ප්‍රීතියක් පහළ මෙන්න මේ ප්‍රීතියම තමයි අපි අද ඉදිරිපත් කරගත්ත ආ මේ පස් අධ්‍යයට තුඩු දෙන්නේ යාවේ. පස්සද්ධිය කියන කාරණාව ප්‍රීතිය තරම් සාමාන්‍ය ලෝක විවරයේ ඇත්තේ නැහැ. ඒක ටිකක් භාවනාවේ පරිභාෂිත ශබ්ද මාලාවේ ගැඹුරක් පෙන්වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ප්‍රීතිය කියන වචනය අරතියට ප්‍රතිපක්ෂ වචනේ වශයෙන් අපි එදා ඉදිරිපත් කරගත්තා. පස්සද්ධි කියන වචනය දරතයට දාහ ගතියට දැවිලි ගතියට ප්‍රතිපක්ෂ ධර්මයක් විදිහට ඉදිරිපත් කරගත්තාම අපිට අවබෝධයට පහසුයි. එහෙම නැත්නම් පස්සද්ධියට විරුද්ධාර්ථ පදේ ධරත කාය ධරත චිත්ත ධරත කියලා මේක සඳහන් කරනවා. කයේ ඇතිවෙනා වූ දාහ ගති, දැවිලි ගති. මේ කාහය කාය ධරත, චිත්ත ධරත ඇති කරන්නේ කෙලෙස. සම්මුණම ආකාරයක හෝ අපිට කයේ දලදඬු කමක්, හිතේ දලදඬු කමක්, පුරන්දු කමක්, ඡණ්ඩ බවක්, පරුෂ බවක් ඇති වුණා නම් ඒක ක්ලේශයක්. ඒක පිළිබඳව බොහෝවත්ම තේරුම් ගන්න අමාරු වෙන්නත් පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන්. නමුත් තේරුම් ගත්තොත් ඉතාමත්ම ධර්ම බලධාරී ගමකට හිතපත් වෙනවා. කවුරුවක්වත් මේ ලෝකේ මවන්නෙත් නැහැ. කවුරුවක්වත් මේක විනාශ කරන්නෙත් නැහැ. තමන්මයි. තමන්ගේම හිතේ ආපු කෙලෙසයක් නිසා මේ තරත භාව, දල දඬු ගති කොහොන් ගති හිතේ පහල කරනවා. කය පහල කරනවා. ඇත්තටම කියනවා නම් මේක තමයි ලෙඩ කියන්නේ. රෝගය කියලා කියන්නේ රෝග අවස්ථාවේදී කායට වෙන්නේ ඒ කර්මන්‍ය ගති මුදුතා ලහුතා යටපත් වෙලා ධාරත ගති පහල කරනවා. ඒ වගේම මේ වෙලාවට හිතත් ධාරත ගති පහල කරනවා. ඒක නිසා තාමත්ම කැපී පෙනෙන ප්‍රායෝගික ලක්ෂණයක් වෙන්න මේ බොද්ධංග ධර්මයේ ලෙඩසුව කරන්ට පුදුමාකාර බෙහෙතක්. අනිකුත් කිසිම තැනක සතර ගතිපට්ඨාන ගත්තත් සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය ගත්තත් කීර්තිපාද ගත්තත් බල ගත්තත් ඉන්ද්‍රිය ධර්ම ගත්තත් ආර්ය අෂ්ටාංග මාර්ග ගත්තත් මේ පස්සබ්දී සාකච්ඡා වෙන්නේ. මේ පස්සබ්දී ධර්මයේ තියෙන බොද්ධංග ධර්මයේ අඩුගානේ සරුවජන් වහන්සේ දෙද වෙච්චාම පවා ඉදිරියට ලෙඩ බලන්ට ආව මහා අචුන්ද ස්වාමීන් වහන්සේට මතක් කරන්නේ චුන්ද එනම් මට බොද්ධංග ටිකක් දේශනා කරන්න කියලා. එතකොට ඒ බොද්ධංග ධර්මවල සත්‍යයෙන් පටන් අරගෙන ධම්ම විචේ විරිය ප්‍රීති ආදී ඒ ඒ চৈতසික දිගේ හිත වැඩිගෙන යනකොට ඇතිවෙනා මේ පස්සද්ධියේදී අර කාය ධරත චිත්ත ධරත දුර වෙන ගතිය හෝ සුවේ ලබන සුළුයි. ඒක නිසා බුද්ධ ශාසනයේ සාමාන්‍යයෙන් සර්වචන් වාස්සේ පවා පිළිවෙල ගන්නවා මේ ශාසනයක් ලෝකේ පිටවන්න පවත්තන්න මේ ආදේශනා පාඨ්‍යාරිය අනුශාසනා පාඨ්‍යාරිය ඉද්ධි පාඨ්‍යාරිය කියලා පාඨ්‍යාරිය තුනක් අවශ්‍යයි අනුශාසනා පාඨ්‍යාරිය කියලා කියන්නේ මගේ බණ කියනවා බණ අහනවා ඒකෙන් තමයි ධර්මයේ පැතිරෙන්නේ කියන දේශකය ආන ශ්‍රාවකයයි කියලා. ඒ නිසා අපි ඔක්කොම බුද්ධ ශ්‍රාවකයෝ. අපි ඒක තමයි අපේ ධර්මයේ පැත්තේ නිසා කරන්නේ. ආදේශනා පාඨකාරීදී කරන්නේ මෙන්න මේ වගේ සුව කිරීම ක්‍රමවලින් අනුන්ට අත්තාවෝ මේ දෝෂ දුරු කිරීම ක්‍රමවලින් අනුන් තමන් වශයෙන් ගැනීම. සීති ප්‍රාත්‍යාරී කියලා කියන්නේ අපේ කාලේ දැන් කලින් කරන මැදිත් වෙන එක තමයි. ඒ නිසා নানা ආකාර ඉර්ධි ප්‍රාත්‍යාරේ පේන මේ තුනේම පුළුවන් සාස්ත්‍රවරයෙකුට ලෝකේ කැපී පෙනෙන්න. නමුත් සර්වඥාන්තිගේ සාසනේ ප්‍රධාන වශයෙන් අනුශාසනා පාඨ්‍යාරිය විතරයි අගය කරන්නේ. අනිකෙත් ඒවා එච්චරම ආර්ය ධර්ම වශයෙන් සැලකන්නේ. ඒ නිසා අපේ උද්ද සාසනේ ඔය සුව කිරීම සේවාවල් මහා ලොකු දේවාවල් වෙයි. හැබැයි ඒ කියන්නේ නෑ කියන එක නෙවෙයි. අනිවාර්යයෙන්ම අනිකුත් තියෙන ඕනෑම ධර්ම ක්‍රමයක ඕනෑම ආගමකට වැඩි මේකේ තදින්ම විග්‍රහ වෙනවා තදින්ම ක්‍රියාත්මක වෙනවා නමුත් ඒක ඉස්සරහින් කියන්නේ උපාවිච්ච කරලා දෙනවා අනන්තවත් අපි අපේ වත්තිරි කියනකොට පවා බොජ්ජංග සූත්‍ර තුනක් අපි සත්‍යයන කරනවා ප්‍රධානම සාධනයේ හිටපු ලොකුම ලොකු ගුණවතුන් විශේෂයි මහා මොග්ගලන් ස්වාමීන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සරුවචන ආන්නෙතෙන්දි මේ පස්සද්ධි බහකොච්චංගේ තියෙන වටිනාකම හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒක හොඳටම ගැලපෙනවා මේ දරත කියන පදයට එක්ක බොද්ධංගයේ තියෙන විරුද්ධාර්ථය වැටහෙනකොට. බොද්ධංග මේ පස්සද්ධියේ තියෙන විරුද්ධාර්ථය වැටහෙනකොට. පස්සද්ධිය කියලා කියන්නේ සීතල බව. සංසුන් බව. දරතේ කියලා කියන්නේ දල දඬුකම්. ඡණ්ඩ පරිසකම්. ඒ නිසා අපි ආනි වැරද්දක් නිසා හෝ වේවා අපේ හිත ධර්ත භාවයටපත් වුණා නම් අපේ කය ධර්ත භාවයටපත් වුණා නම් අපේ හිතන කුප්පණ ගතිය තේරුම් ගන්න. අපේ හිත අපේ කය ඕන කෙනෙකුට කුප්පන්න පුළුවන් නම් ඉතින් සිං භාගාවේ දින කුප්පයයි. බුදුරජාණන් වහන්සේ ලැබුවා වූ විමුක්තිය කියන්නේ අකුප්පා චේතෝ විමුක්තිය. කිසි කෙනෙකුට බෑ සරුවචනාංශේ කුප්පන්න. ඒ වගේම රහතන් වහන්සේලා කුප්පන්න. ඒ මොකද හේතුව මේ දරත ගති පිළිබඳව ඇති වෙනකොට ඇති වෙන බව දාන්නවා නැති වෙනකොට නැති වෙන බව දාන්නවා ඒක වැඩි වෙන හැටි දාන්න හොඳට දාන්න නිසා එන්නකොටම අඳුරගන්න. ඒක නිසා සර්වඥාස දේශනා කළා තියෙනවා. නාම භික්කවේ මයා ලෝකම් විවදාමි. තම කවදාකවත් මහණෙනි ලෝකයේත් එක්ක වාද කරන්න යන්නේ නැහැ. අපිට ලෝකෝ මයා විවද විවදති. නමුත් ලෝකයේ මා සමග වාද කරනවා. ඒ නිසා ධර්ම පහල කරගන්න ඕන තරම් කාරණා තියෙනවා සර්වචන් වහන්සේ. ඒකද හැම තැනම කාටද ප්‍රශ්නයක් තියෙනවනම් රුදුන ගලපෙන තරක් නොවැටෙන තරක් සර්වචන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ වාද ඉදිරි කරනවා. කවදාකවත් එව්වයිදී උන්වහන්සේ කිපෙන්නේ නැහැ. ඒ අර බුදු මෙදියාවට බණ කියපු බුදුහාන් වහන්සේ බොහොම ලස්සනට මේක මේ කතා කරන පසුගියට සාපේක්ෂව කතා කරා ප්‍රශ්න අහන්න ගොපල්ලෙක් වුණත් ප්‍රශ්න උත්තර දෙන තමන් බෝසතාන් වහන්සේ නමක් විදිහට උත්තර දෙන්න ඕනේ. ඒ පුද්ගලයාගේ තියෙන පහත්කම හෝ ප්‍රශ්නයේ තියෙන මේ ලාභාලකම හෝ අතන අවස්ථාවේ නොගැලපෙන කම කවදාකවත් මතු කරන්න නරකයි. අවශ්‍ය වෙලා තියෙන මේ පුද්ගලයාට ඇති වෙලා තියෙනවා මේ දරතය මේ අපහසුතාව දුරු කිරීම පමණයි. එතකොට ප්‍රශ්න විසඳන බෝසතාණන් වහන්සේට හයි බ්ලඩ් ප්‍රෙෂර් වෙන්නේ නැහැ. heart attack වෙන්නේ නැහැ. එනොත් මේ එකක්වත් ඔළුවට ගන්නෙ. එකකින්වත් කිපෙන්නේ නැහැ. කෙලස් කියලා කියන්නේ අර වනේ පිටේ වනේ තියෙන වීමා වාගේ කාගේ ප්‍රශ්න ලොකුත් Taman කිපෙනවා. මේකට හේතුව මේ පස්සද්ද চৈতසිකේ නැතිකම. නමුත් අපි අර මුලින්ම මතක් කරගත්තා වගේ මේක ඇතිකරන්න මේක හොයාගෙන යන්න පස්සේ අඹා යන්න සතිපට්ඨානෙ එච්චර සහයෝගයක් දක්වන්නේ. සතිපට්ඨාන සූත්‍රය මතක් කරලා දෙන්නේ මෙන්න මේ වෙලාවේ පස්සබ්දිය තියෙනවා කියලා දැනගන්න මෙන්න මේ වෙලාවේ මාළඟ නැහැයි කියලා දැනගන්න මෙන්න මේ වෙලාවේදී නැත්තා වූ පස්සබ්දිය පහළ වුණ බව දැනගන්න මෙන්න මේ වෙලාවේදී ඒක භාවනාවෙන් පරිපූර්ණ භාවයටපත් වුණායි කියලා දැනගන්න. ඒක නිසා මේ පස්සබ්දිය ඒකාන්තයෙන්ම භාවනා වැඩපිළිවෙල කරගෙන යනකොට and යම් යම් අවස්ථාවල පහළ වෙනවා. අනාත්මිකව පහළ වෙනවා. අපිට ඕන වෙලාවට පහළ වෙන්නේ නැහැ. අපිට ඕන වෙලාවට වඩන්නත් බෑ. අපිට ඕන වෙලාවට නතර කරන්නත් බෑ. පහු වෙනකොට පහු වෙනකොට නමුත් තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ මේ අවස්ථාවල මේ මේ ක්‍රමවලදී මේක පක්ෂයි මේක වැදෙන පැත්තට තියෙනවා මේක දිනු පව වෙනවා මෙන්න මේ වෙලාවේදී දුර වෙනවා කියන එක තමන්ගේ චරිතෙන් තමන්ගේ මේ පරිසරයට සාපේක්ෂව ටික ටික ටික ටික තේරෙන්න පටන් ඒකේ ධාර්මික පැත්ත නම් එහෙම නැත්නම් ගන්න තියෙන ධර්මානුකූල පෙළගැස්ම නම් මුලින් මුලින් තියෙනා වූ බොද්ධංග ධර්ම ටික තමයි මේ පස්සද්ධි සම්බොද්ධංගේ ඇතිකරන හේතු. විශේෂයෙන්ම පිළිසි අනිකුත් ආගම් වල ගාලපන්තින කතාවක යෝගාවචරයට අපි තේරුම් ගැනීම සඳහා හරියට පිළිම ප්‍රතිමා අඹලා තියෙනවා. සෑම දෙයක්ම අඳාලා තියෙනවා. සෑම දෙයක්ම මේ හිතට සංවේගයලවන ඒවා. බුද්ධ ආගමේ තියෙන සෑම පිළිවෙලක්ම බොහෝ ප්‍රසන්න වාසය. කිසිම දැනක නෑ අඬා හොයන්නේ. නමුත් බුද්ධාගමේ පෙන්වන අනන ප්‍රධාන වශයෙන්ම දුක්ඛ සත්‍යය තමයි. අන්නේ දුක්ඛ සත්‍යයට දුක්ඛ සත්‍ය තේරුම් ගැනීමට නැත්නම් දුක්ඛ සත්‍ය තමන්ගේ කාය තුළින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමද පෙළඹිච්ච යෝගාවචරය මේ ප්‍රමෝද මේ ප්‍රීති මේ පස්සද්ධිය අඳුරන්නේ නැත්නම් ඉතින් බොහොම කාලයක් යන අයත් මේවා අදුගාන යෝග ජීවිතේ සත්‍යක් ලබන්න බොහොම කාලයක් යනවා કોઈ කාලේ કોઈ අවස්ථාවේ අපේකද දන්නේ හැබැයි ඒක ඒ සර්වඥාන්සේ කාලෙදී ආවම කොටත් තේන්න තිබුණා අය අවුරුද්දක්ම මේ කායන දුක් දීමේ අන්න දුක් වීම. ඉතා ගන්න බැරි දුක් වීමෙන් නිවන් ලබන්න පුළුවන් කියන අදහස. මේකට හේතුව ඒ බැටි ප්‍රතිපත්ති රකින්නන්ට වස්තු හලකනවා. ප්‍රමාණ කරන තුලින් ඒ ලෝක ප්‍රතිපදාව බොහෝ දෙනා තමයි නතු කර ගන්න පුළුවන් ක්‍රමයක්. ඒක නිසා බොහෝ ඇත්තෝ ඉතාම දැඩි කෘත දැඩි අත්කමතේ ආසාවෙන් ගන්නවා වගේ රකින්න පොද රට්ටු රවට්ටා. මේ නිසා ලෝක හැමදාම මේ දැඩි කෘත ප්‍රතිපත්තිය කියන. සෝඛදාපත් සර්වඥාදී සබුන්තතා ඥානෙ ලැබුවට පස්සේ ඒක අනුමත කරනවා. නමුත් ඒ දුෂ්කරක්‍රිය කරන කාලේ තමන් කරපු ආකාරයේ ඒ ආකාරයෙන්ම වාර්තා කළා. සර්වඥාන්තර ඊට පස්සේ නාවක් නවයක් වූ නම් වලින් උන්වහන්සේගේ සර්වඥ ගුණ ප්‍රකට කළා ඒ කිසි භාග්‍යවත් ගුණය එහෙම නැත්නම් අරිහත් ගුණය විශේෂයෙන්ම සුගත ගුණය කියනකොට උන්වහන්සේගේ තියෙන හොඳ පැත්ත ඒ වගේම ඉතාමත්ම සතුටින් මේ යෝගාවචර ගමන බෝධිසත්ව ගමන ගිය හැටි උන්වහන්සේ විසින්ම සර්වඥාන්සේ විසින්ම සර්වඥ ගුණයක් වශයෙන් පෙන්නලා තියෙනවා ඉතින් මේක නමුත් බොහෝ විට හුඟක් යෝගාවචරයෝ අනුවම තමයි කාන්නේ සම්බෝල් කරගෙන තමයි වැඩේ පාවිච්චි කරන්නේ මූණත් සම්බෝල් කරගෙන විතරෝම මේ භාරිතව එහෙම නැත්නම් මේ තෙලන සුළු ගතියේ මේ යෝග ජීවිතය සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා හිත. ඒක පැත්තකට ඇත්ත. ඒ මොකද Taman කියලා කළ අකුසල කර්ම දෙවෙන වෙලාවට මේක ඇත්තට මිහිරියාවක් නෑ වගේ වැටහෙනවා. නමුත් කරන්නන් තියෙන්නේ පුළුවන් තරම් බොහෝම සතුටින් බොහෝමත්ම මේකට එළඹ සිටි ගතියේ නැත්තම් උරදී ලයදී කටයුතු කරන ගතිය මේ ප්‍රීති ප්‍රමෝද පස්පති පහල කරගන්න. මේ පිටි නෙවෙයි අභ්‍යන්තරක චෛත්‍ය චිත්ත චෛත්‍යක ගුණ අපේ. ඒක නිසා යම් අවස්ථාවක කාය දරතයක් ආවන කයි දැවෙන තැවිලි ගතියක් පිටි දැවෙන තැවිලි ගතියක් හිතා ගන්න තියෙන්නේ මේකේ කාණ්ඩ ක්ලේශයක් කෙලපිල්ලක් විසිලක් මෙන්න මේකට ප්‍රතිපක්ෂව යෝගාවචර ජීවිතය දැක්ක ලංකර ගන්න තියෙන්නේ ඒ පස්සද්ධි ධෛර්යය. ඒක නිසා පස්සද්ධි ධෛර්යයේ ලක්ෂණය පෙන්වන්නේ කාය දරත වචනතාවය. කාය දරතයන්ගේ ප්‍රතිපක්ෂ භාවය තමයි පස්සද්ධිය. කාය දරත නිම්මත්තන රස යම් වෙලාවක ඇති වුණා වූ කාය දරතය අයයතාව දලගනුකම ගොරෝසු ගතිය යතපත්‍රෝ බා ගන්න ගතියක් තියෙනවා නම් ඒක තමයි පස්සද්ධියේ කෘත්‍යය. ඉතින් මේ නිසා තේනවා පැහැදිලිවම අපිට එකවරටම යෝග ජීවිතේ බැසපු ගමන්ම අපි මේ පස්සතිය පහල කරගන්නට කයි ඇති වෙනා වූ ඉති ඇති වෙනා වූ මේ ඡන්දපරසු තරස ගති පහත වීමට කුමක් කටයුතුද කියලා එකවරම විනිශ්චය කරන්න අමාරුයි. තමාම කාලයක් භාවනා කරලා ආශ්‍රය කරලා මේ තමන්ට සප්පාය සප්පාය කරුණු තේරුම් ගන්න කිව්වේ. ඉතින් ඒ නිසා නිතරම භාවනා කර වෙනස් කරන නිතරම ගුරුවරු වෙනස් කරන නිතරම ස්ථාන වෙනස් කරන ගැටියට ගියොත් අපිට හරි අපහසු වෙනවා ඇත්තටම සප්පාය ගන්නවා සප්පාය ගන්න මොනවද කියලා තේරුම් ගන්න. ඒකෙන් අදහස් කරන්නේ අපි අත්මාතිකව අන්ධ භක්තිකව එකම ගුරුවරයෙක් එකම ක්‍රමයක් එකම තනක්ම පාවිච්චි කළ යුතුයි කියලා. ඒව පිළිබඳව විමසන්න ඕන තියෙන්නේ ඕනේ. නමුත් අපිට මේ පස්සද්ධාදී කායික පහළ වෙන්න නම් අපේ යම් තල තුනක් ගැටියක් කලකදියම් වීමක් එක අවස්ථාවක එක තැනක සිද්ධ වෙන්නේ. එතකොට තමයි මේ පස්සද්ධිය වඩා වර්ධනය කිරීමට මේ මේ දේවල් හොඳයි නරකයි කියලා ඒ කල් කලින් කලින් කලින් ඇති වෙන අත්දැකීම් පසුපසු අත්දැකීම් වලට හේතු භූත වෙමින් එකින් එකට එකින් එකට උදව් උපකාර කර ගන්න පුළුවන්. ඒකට ටිකක් ආමියාත ක්‍රමයක් වෙනවා දෙපස්සති চৈতසිකය ඇති කර ගැනීමට වඩා ගැනීමට අපේ අටුවා පොත්පත්වල එහෙම නැත්නම් අපේ ආචාර්ය પરම්පරාවේ දක්වන එක එකක් ආධාරක කරුණු සලකලා බලනකොට වැටෙනවා ඒකේ තියෙන්නේ ඉස්සල්ලාම පෙන්වන්නේ ඒක නහුගදනේ කැමතියි ප්‍රණීත භෝජන සේවනතා මේ භාවනා ජීවිතය ගත කරනකොට විශේෂයෙන්ම සමහර වෙලාවල් වලට තුන් වේල වන්දකයන්ට දෙවේලට එනකොට ඒව නැත්තම් ඒනොත් තනි වේල වගේ එනකොට බොහෝ විට ඒ යෝගාවචරයන්ගේ පාඨක තේජෝ ධාතුවේ විෂමතාවය තියෙනවා. ඒ විෂමතාවවලදී ඒ දවසේ වැඩි වේලාවක් ඒ ආහාර මාර්ගය සම්බන්ධ මේ දැවිලි තැවිලි ගති අනුව පෙළෙනවා නම් ඉතානත් අමාරුයි අර ප්‍රමෝදය ප්‍රීතිය පස්සද්ධිය වගේ চৈতසික පහළ වෙනවා. එවැනි කෙනාට ඒ සප්පාය ආහාර ලැබීමම දවසේ වැඩි වේලාවක් විවේකයට හේතු වෙනවා. ඒව නැත්නම් මේ ශුන්‍යාකාරගත වුණත් දුක්ඛ මූලගත වුණත් අරඤ්‍යගත වුණත් ඒ ආහාර සප්පාය නැති වුණා නම් ඉතාමත්ම දුෂ්කරයි. ඒක නිකන් දඬුවමක් වගේ. දැවිල්ලක් තැවිල්ලක් බවට ඉබේම අනිවාර්යව මතුවෙන්න පටන් ගන්නවා. එනිසා එවැනි කෙනාට සප්පාය ආහාර සේවනය ලැබෙනවා නම් මේ ලැබਿੱච්ච විවේකය ඇත්ත විවේකයක් වෙනවා. එහෙම නැත්නම් හුඟක් වෙලාවට මේ බඩේ දැවිලි ගති වලට, හිතේ දැවිලි ගති වලටම කාලය ගත වෙනවා. ඒ නිසා සප්පාය භෝජන සේවනතාවය ඊටාත්ම වැදගත් වෙනවා. මේක සම්බන්ධයෙන් විවිධ මත, විවිධ මතාන්තර තියෙනවා. මම දැකලා තියෙන දෙයක් තමයි මේ දුක් ප්‍රතිපදාවක් අපේ මේ භාවනා යෝගී ජීවිතය කියන එක භ්‍රමචර්ය ජීවිතය දුක්ඛ ප්‍රතිපදාවක් කියන එක පිළිගන්න ඇත්තෝ විශේෂයෙන්ම භාවනා මධ්‍යස්ථාන හෝ භාවනා පන්ති සැලසුම් කරනකොට හොඳට හොයලා බලනවා ඇති වෙන්න කැම තියෙනවා කියලා. අපි එදා සාකච්ඡා කළා වීර්ය ප්‍රීති සම්පෝඥංගය ගැන කතා කරනකොට භාවනා අර්ථිය භාවනා රාමතාවේ නැතිකම ප්‍රීතියත් එක්ක ප්‍රතිපක්ෂ වෙනවා භාවනා රාමතාවයට භාවනා රතියට වාක් උදව් කරන්නේ ඒ පින්ඳපාතේ පිළිබඳ යථාලබ්ධ සන්තෝෂය. ලද යම් දෙයකින් සතුටු වෙන ගතිය. අන්නේ සතුටු වෙන ගතිය අභ්‍යන්තර වශයෙන් පුහුණු කරගන්න පුළුවන් හොඳ සමබර ආහාර ජීවිත පද්ධතියක් තියෙනවා. සම වේපාකිනියා ගහනියා ගමන්නාගතෝ හෝති. දුවර දිරවන ආහාර පද්ධතියක් තියෙනවනේ කොයි පැත්තෙමුත් ඒ පුද්ගලයාට පුළුවන් යැපේ. ගුරුමිට ගියත් පුළුවන්. එහෙම නැත්නම් වෙන බෝසත් රටකට ගියත් පුළුවන්. නැත්නම් ලංකාවේ වුණත් දුස්තර පළාතේ ගියත් පුළුවන්. නමුත් ඒ ග්‍රහණීය නැත්නම් මේ වාචක තේජෝ ධාතුවේ අඩුපාඩුකම් තියෙනවනම් ඒ පුද්ගලයාට බොහොම වෙනසක් හිතෙනවා. මේක සඳහා ඒ බුද්ධ කාලයේම පැවතුනා වූ මාතික මාතාව පිළිබඳ කතාව ඉතාමත් රසවත්. ඒ 39ක් පමණ ඒ පිරිසක් බොහෝම ඈත පළාතකට ගියා මේ විවේකයේ පිළිබඳව විශේෂ ආසාවකින්. විවේකයේ විශේෂයෙන් හොයාගන්න මොකද ඥාතියින් ඉන්න දන්න තැන්වල හිටපුවාම හැම වෙලාවම ආමන්ත්‍රණ. අරක තෙන්න මේක තෙන්න ආදී වශයෙන් නිසා දන් නොදන්නා පළාතකට යෑම අර විවේකයේ බහුල කර ගැනීමේ උපක්‍රමයක්. නමුත් මේ ගිය පිරිස ඉන්න පළාත බෞද්ධ පළාතක් තියෙනවා. දැන් කාලේ වචනේ කියනවා. මොකද මේ බුද්ධ ශාසනය පිළිපදන කාලේ. නමුත් ඒ හිටිය ගම්මුලාදානි කෙනෙක් මාතික කියලා එයාගේ අම්මා බොහොම මේ පස්සද්ධිය කියන চৈতසිකේ හොඳට තියෙන වැඩිමාල් කාන්තාවක් අත්තම මුත්තම කෙනෙක්. ඒ කාන්තාව දැක්කම මේ අමුතු විදිහකට ඇඳගත්තු මේ පිරිසක් යනවා මෙහෙල වන්දනා කළා. අවුව මොකද? ඊට පස්සේ තමයි ඉවක් කාලේනවා අපි මේ අරණ්‍ය සේනාසනයක් හොයනවා. ආ බොහොම හොඳයි මේ අපේ ගමේ අරණ්‍ය පියස අපේ පුතාගේ වැයි කියදීනේ ඒකේ ලඟු ගන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලා කිව්වා එහෙම ආරාධනා කරනවා නම් අපිට මේම ලැබුම් ගෙවල් අවශ්‍යයි හොඳ ඔක්කොම හදලා දෙන්නම් කියලා ලැබුම් ගෙවල් හදලා දුන්නා. හදලා දීලා ඒකටම කැපකාරයෙක්පත් කරා උදේ හවස කැම ටික ගෙනියන්න ගිලම්පස ටික සපයන්න කරන වැඩ කරා. ඉතින් ගිහිල්ලා මේ කාන්තාව කෙරුවේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ සංඝ උපස්ථාන. ඉතින් මේ කැපකාරයෙකුත් හොඳට පණිවිඩ ලැබුණා. මෙයාත් බොහෝම උනන්දුවෙන් කටයුතු කරනවා. ඊට පස්සේ මේ කාන්තාව නැත්නම් මේ මාතික මාතාව දවසක් ගියා මේ ආරණ්‍ය බලක්. ගිහිල්ලා බලනවා පස්සේ එක්කෙනෙක්වත් පේන්නේ නැහැ. ඉතින් මේ කාන්තාවේ කිය මේගොල්ලෝ අතර මොකක් හරි ඇතුලේ අරදබරක් තියෙනවා. රණ්ඩුවක් වෙන්න ඇති. ඒ නිසා සබ්ජෙක්ට් කරාටක් නැහැ කවුරුත් නැහැ. පේන්න කවුරක්වත් නැහැ. ඊට පස්සේ කැපකාරයන් ඇහුවා මොකද මේ? ඊට පස්සේ කිව්වා නෑ නෑ. ඒ ස්වාමීන් වහන්සේලා තානි සමයව තම තමන්ගේ කුටි වල භාවනා කරනවා. ආනි එහෙනම් මට හම්බ වෙන්න බැරි නෑ. පුළුවන්. ගෙඩිය ගන්න. ඊපස්සේ මේ මේ කැපකාරයා ගෙඩිය ගවට පස්සේ ස්වාමීන් වහන්සේලා තැන් තැන් වලින් තැන් තැන් වලින් ආසන ශාලාවට ආව දෙන්නේ එකට එන්නේ නැහැ. තනි තනියම ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ මේ කාන්තාව සංග්‍රහයකින් සැරෙන කියලා තුන ගිලම්පස ටිකක් බෙදලා අහුව මොකද ස්වාමීන් වහන්සේලා මොකක් හරි ඉත්තමනාපයක්ද රණ්ඩු දරුවල් වෙලාද මොකද මේ එකන එකන මොන බලා ගන්න තු ඉන්නේ කියලා ඊට පස්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ කතාව පටන් අරගත්තා. ඒ පිළිසඳර කතාව මතක් කළා නේ අපි එහෙම පරිපාසාරකම් කරන්න ආව ගමනක් නේ අපි එක එකන එක එකන මානසික කාර්ය පවත්වන භාවනා කරනවා මොකද්ද භාවනා කරනවා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ කෙනෙක් මේ කෙස් ගහක් අරගෙන ඒක මෙනෙහි කරනවා තව කෙනෙක් මේ ශරීරේ තවත් කුඩ කොටසක් කරන මෙනෙහි කරනවා තව කෙනෙක් බුද්ධානුස්සතිය කරනවා තව කෙනෙක් මෛත්‍රී භාවනා කරනවා තව කෙනෙක් ආනාපාන සතිය කරනවා নানা ප්‍රවිධියට මේ භාවනා කරනවා මේ කාන්තාවට මේකේ ආතාපාතය තේරුමක් නැහැ ඇයි ස්වාමීන් වහන්සේ එතකොට ඒක බැරිද අපිට? නෑ නෑ පුළුවන් ඒක කරන්න පුළුවන් කොහොමද කරන්නේ? ආ දැන් කොහොමද ගෙදර වැඩ ගෙදර මම කරන්නේ මේ 17ක් රූමේ කරනවා කුස්ටි. ස්වාමීන් වහන්සේ කෑම හදනවා දරුවෝ හත දෙනෙක් හම්බෙච්ච මාවක් වාගේ දරුවන්ට කෑම හදනවා වගේ හදනවා. ආ ඒ කරන ගමන් නිතරම මේ කේසා ලෝමානකා දන්තා කියන මේ තත් පංචකය නැත්නම් දෙතිස් තුන භාවනා පුරුදු කරන්නයි කියන්නේ. ඉතින් මා කාන්තාවට තාමත් මේක මේ සද්ධාවෙන් බාරගත්තා. ඊළඟ අර 1000ක් මේ කරන ගමන් 69කට දානි හරි කරන ගමන් නිතරම මේක මෙනෙහි කරන්න පටන් ගත්තා. පටන් අරගත්තට පස්සේ පුදුමාකාර සතියක් කායගත සතිය ඊගාවට ධම්ම විචයක් ඒ කවදාකවත් බලපු නැති විදිහ තමන්ගේ ශරීරය දිහා බලලා විග්‍රහ කරන ගැතිය නිසා තද උත්සාහයක් පාරලනවා. ඒ නිසා අනිකුත් වැඩ කොහොම ශීඝ්‍රයෙන් කරලා පුළුවන් තරම් වෙලාව මෙතෙන්දි කොන භාවනා කරනකොට පුදුමාකාර ප්‍රීති ප්‍රමෝදයක්. ඒ වාගේම පස්සද්ධියක්. ඒ දරුවන්ට නැත්නම් ස්වාමි දරුවන්ට කැම හැදුවට කිසිම වෙහෙසක් මොනවාක්වත් නැහැ. බොහෝම පහසේ මේ කටයුතු සිද්ධ වුණා. ඉතින් ඒ නිසා සමාධියත් ඊට පස්සේ ආව ප්‍රත්‍යාවත් බොහොම ප්‍රකට වුණා. ලොබෝ කලකින්ම. ඒ කාන්තාවන්ට ඒ මාතික මාතාවට අභිඥා සහිතව මාර්ගඵල අවබෝධය සිද්ධ වුණා. සිද්ධ වෙලා කල්පනා කරලා බලුවා මම මේ කරන පින දැන් මේ පරිලක් දුන්නා. මහාන වෙලා ආරණ්‍ය ගත වෙලා මොනවත් නැහැ මේකේ දොරේ හැබැයි ඒක ස්ථානයක් වගේ වෙන්න ඇති මොකද උදේ ඉඳලා හඳා වෙනකන් විශාල පිරිසකට උපස්ථානය කරනකොට ඒක දාන ශාලාවක් වගේ මේ රාන්තාව ඒක දාන ශාලාවක් කරගත්තා එහෙම කරගෙන කල්පනා කරලා බලනකොට අනේ මගේ ස්වාමි දරුවන් වහන්සේලා මේ කුල දේවතාවුන් වහන්සේලා මොන තරම් උත්තරමයන් වහන්සේලාද උන්වහන්සේලා මට මේ දීපු කාරණා නිසා මෙච්චර බර වැඩකම මෙట్లా ඉඳන් මට මෙච්චර ධර්මලාභයක් ලැබුණා මට අනුන්ගේ හිත් දක්න තරම් ඥාණය ලැබුණා පෙරවිසු බඳ විදුරත දකින්න ඥාණය ලැබුණා කියලා බොහෝම උදම්මැනල අහම්බෙන් වගේ. ඔයලා බැලුවා එහෙමනම් මට කමට අහන් දීපු ආඳුරු කොච්චර උත්තරයක්ද කියලා. බැලින්නම් තාම පුතයි. එක්කෙනෙක්වත් නිවන් දවකවත් නැහැ එක්කෙනෙකුටත් අභිඥාවක් නැහැ. මේ කාන්තාව නිවන් නොලැබිලා හිටියන කලන්තය ඇදලා වැටි. මෙච්චර ලස්සන බණ කියන්න මට නිවන් දක්වන්න පුළුවන්කමක් තියෙනවා. එක්කෙනෙකුටත් කිසිම ගුණ විශේෂයක් ලබලා නැහැ. පස්සේ කල්පනා කරා මාවක් විදියට. මොකද මගේ දරුවන්ට මෙච්චර දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා මෙච්චර කාලයක් මේ එරමිණිය ගොතාගෙන භාවනා කරලා පූර්ණ කාලීනව ඇයි මේ අත්න්න මාර්ගඵල නිවනක් ලබා ගන්න බැරි වුනේ? තම තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්න බැරි වුනේ. බලනකොට ආහාර සප්පායනය. ඔක්කොමලා එක එක මව්වරුන්ගේ දරුවෝ එක එක මවක් එක එක තාලෙට හලකලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඔක්කොටම එක හැදේවත් ගන්න ගියාම අර yaadෙන්නේ. පස්සේ මේ කාන්තාව කල්පනා කරලා බලුවා මොකද කාරණාව සමහරුන්ට ඇඹුල් රස ඕනේ, සමහරුන්ට මිහිරි රස ඕනේ, සමහරුන්ට පැංගිරි රස ඕනේ, සමහරුන්ට ලුණු වැඩියෙන් ඕනේ, සමහරුන්ට අඩුවෙන් ඕනේ විවිධාකාරයි. පස්සේ මේ කාන්තාව බොහොම ඉක්මනට අර පරණ පුරුදු තනි ඇලීමේ පැත්තක තියලා ඒ ස්වාමීන් වහන්සේලගේ රුචිය අනුව ආහාර කපලා දීපුවාම වත් කාලේ සමහර වෙනකොටම මේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම ඒ තම තමන් වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා වූ අග්‍ර නිවන් ඵලය සාක්ෂාත් කරගන්න යනවා. නිවන් ලැබුවට පස්සේ මහා පවාරණයෙන් සබ පවාරණය කරලා මේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම සර්වඥාන්තිගේ දර්ශනෙට ගිහිල්ලා අඤ්ඤ භාව ප්‍රකාශය කරා. ස්වාමීන් වහන්සේ අපි ගිගම් සාර්ථකයි මෙන්න මේ විදිහට අපි සෑම කෙල දෙනා මේ විදිහට කරගත්තයි කියලා අතිරේක කාරණාවක් විතර මතක් කරා ස්වාමීන් වහන්සේ අපිට මේකට හේතුනේ අපිට අපේම අම්මා කෙනෙක් වගේ මානසික මාතාව ලැබුණා. ඒ කාන්තාව බුදුමාකාර විදිහට ටික කාලෙකින් අපිව තේරුම් අරගෙන අපිට සැලකුවා ඒ නිසා අපිට අපේ පහසුකම් ලැබුණා නිවන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ කතාව මෙතනින් නතර කරනවා මම මොකද හේතුව මේකෙන් අපිට ඕන කාරණා පැහැදිලි වෙනවා. නමුත් ඒක ආගෙන හිටපු තවහාමුදුකක වෙච්ච සංසිද්ධිය මේකටත් වැඩිය රකවා. මේකෙදි පේන්නේ ඒ ආහාර පිළිබඳව යම් ගැටුමක් ආහාර පිළිබඳව යම් නොගැලපෙන ගතියක් තියෙනවා නම් විශේෂයෙන්ම අර ජතරාග්නිය පිළිබඳ දුර්ලභකම් ඇති අත්හන්න එක වෙහෙසකාරයි. ඒ ආහාර සප්පාය ලැබෙනකන් එතනයි රණ්ඩුව. ඒ වගේම තමයි උතු සුඛ සේවනතා නැත්නම් ඍතු සප්පාය ලැබෙන්නේ. ඍතු සප්පාය කියලා කියන්නේ සමහරුන්ට ඉරි මහා ජීවිතය හොඳයි, සමහරුන්ට ඇතුළ ජීවිතය හොඳයි, සමහරුන්ට වැස්ස කාලේ හොඳයි, සමහරුන්ට සීත කාලේ හොඳයි. ඒ විදිහට අවශ්‍ය ඍතු සප්පාය ලැබෙන්නේ. නොලැබුණොත් එතන රණ්ඩුවක්. එතන ගැටුමක්. ඒ ගැටුම අර ප්‍රී සියුම් ප්‍රීතිය ප්‍රමෝදේ පහල කරන්න ඉඩ දෙන්නේ. හිත විපිලිසර භාවයෙන් ඇති කරනවා. අවිපරිසර භාවය ඇති වෙන්න දෙන්නේ නැහැ. සප්‍රමෝදය නැහැ, සප්‍රීතිය නැහැ නිසා පස්සද්ධිය පාල වෙන්නේ නැහැ, බොජ්ජංග ධර්ම බැරෙන්නේ. ඒ වගේම තමයි ඉරියාපත සුඛ සේවනතා. එක එක චරිත වලට එක එක ඉරියාපත. අපි සාමාන්‍ය ඕනම යෝගාවචරේ කාපුවාම මතක් කරනවා දවසේ පැය 10ක් විතර භාගේ භාගේ සක්මනත් පරියන්කයක් කරන්නයි කියලා. ඉතුරුපත ඉතුරු ඉරියාපත ඒ යෝගාවචරයේ දිනචරියාව අනුවයි. නමුත් මේක මේ පොදු කෝකටත් අයිලේ වගේ ක්‍රමයක් වුණාට සමහරවිට මේක හරියන්නේ ඒ අත්ංගේ සමානලට සක්මන වැඩි කරන්න වෙනවා කො පරියන්කේ වැඩි කරන්න වෙනවා නැත්නම් හිතගෙන කරන භාවනාව සමහර අත්ංගට හාන්සියලා කරන භාවනාව. නමුත් මේ හාන්සියලා කරන භාවනාව හෝ පුදුවකින් කරන කරන භාවනාව සාමාන්‍යයෙන් වෙන්නේ සුඛභෝගී කර. ඊසගෙන ඉන්දර පරයි හරියන්නේ නැහැ කියන්නේ. නමුත් මේ යෝගාවචරයම තේරුම් අරගන්න ඕනේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා කුසීත වෙලා නිදා ගන්න නෙවෙයි තමන්ගේ අභිමතාර්ථය ලබා ගැනීමට මේ ඉරියාපතේ හරියට පාවිච්චි වෙන්නේ නැත්නම් ඒක පිළිබඳ සැලකිලිමත් වෙනවා. ඒ නිසා මේ භෝජනයත් ඍතුවත් ඉරියාපතයක් කියන මේ තුන භාවනා මධ්‍යස්ථාන ඇති කරනත් ටිකක් සැලකිලිමත් වෙනවා. මේකද ඉන්නවා নানা ආකාර කටළු කතා කරන ඇත්තෝ. ඒත් වෙලා নানা ආකාර ප්‍රශ්න අහනවා මේ විදිහට සුඛ පරි උපභෝග පරිභෝග වස්තු පරිභෝග කරන්නද මේ ජීවිතය ආවේ එහෙම නැත්නම් මේ ලැබෙන දෙයකින් ජීවත් වෙන්න ඕනේ කියලා කතා කරන ඇත්තෝ ඉන්නවා දැන් හොඳට හොල්ලා බලන්න එහෙම කෙනෙක් කවදාකවත් භාවනා කරන්න හිතන්නේත් නැහැ මහාන වෙන්න හිතන්නේත් නැහැ ඒගොල්ලෝ ගොඩ ඉඳගෙන පීනන ඇත්තෝ එහෙම නැත්නම් අර කියන අන්ත අත්කිලමතාන් යෝගයේට කරුකරුපු ඇත්තෝ අපි ඒව අහක දාන්න නරකයි නමුත් අපි තේරුම් අරගන්න ඕනේ අඩු ගානේ මේ ජීවිතය අපි අවදා ගන්න නම් ඒකට අවශ්‍ය කරන තෙල් වතුර ඇයි වාහනේට දාන්න මේක සුඛභෝගීත්වයක් නෙවෙයි ප්‍රයෝජනේ සලකලා කරන වැඩක්. ඒ නිසා මේ ඉස්තු සප්පාය ආහාර සප්පාය මේ ඉරියාපත සප්පාය කියන මේ කාරණා ආරම්භයේදී යෝගාවචරයට උගා තේරුම් ගන්න අමාරුයි. ඔත් එක දිගට කරගෙන කරගෙන යනකොට තමයි මේව බණත් අහලා Taman සමහර වෙලාවල් ජීවිතේ හරියන වෙලාවල් තියෙනවා භාවනාව. ඒ හරියන වෙලාවවල මේකෙන් කොව්ව සම්පූර්ණ නැද කොව්ව අසම්පූර්ණ නැද කියලා තමා වශයෙන්ම අර ධම්ම විචේදය යොදලා බලන්න පුරුදු වෙන්න. බලනකොට තමයි තේරෙනවා මෙන්න මේ වෙලාවල් මෙන්න මේ පැත්ත මෙන්න මේ දිශාවල් මේ මේ ඉරියව් සැක. එහෙමනම් ඒ අනුව තමයි ප්‍රයෝජනේ සලකලා දිනචරියාව හදාගන්න. ඒ හදාගන්න කොටත් ඔය පස්සද්දී සම්බොධ්‍යංගය විශේෂයෙන්ම පහළ වෙන්නේ විපස්සනා භාවනා ජීවිතයේදී නම් උද්‍යප්පේ ඥානයේ හොඳට මොහු කරලා වෙලා. ඒත් ඒක ආකාරව පවතින පස්සද්ධියක් නෙවෙයි. පස්සද්ධිය කියන්නේ මේකයි කියලා විශේෂයෙන්ම අරමුණට හොඳට හිත යෙදිලා අරමුණත් හිතත් වේගෙන් මෙනෙහි කරලා එහෙම නැත්නම් හොඳට උච්ඡන්න වෙලා අරමුණට හිත බැසගත්තාසේ නැත්නම් අරමුණ හිතය අතර වෙනසක් නැත්තාසේ තවත් විදිහට කියනවා අරමුණේ පිම්බීම හැකිලිම දෙක අතර වෙනසක් නැත්තාසේ ඇතුළේ පිටේ මාත්‍ර වෙනසක් නැත්තාසේ වැටෙනකොට හිත මර ප්‍රීතියෙන් හොඳට වීර්යයෙන් හොඳට කුමුදාලා යම් විදියක භාවනා ඥානයක උතුරායමක් හිත වෙනවා බුදුන්පත් වීමක් හිත වෙනවා ආන්නේ බුදුන්පත් වීම උදාට පස්සේ පුදුමාකාර විදිහට ප්‍රසාදයක් පස්සාදයක් සංසිඳීමක් සීතල බවක් හිතේ ඇති කරමින් හැත පෙන්න ගන්න. මේක මේ ප්‍රසද්ධිය පිළිබඳව මුලින්ම යෝගාවචර වටා ගන්න අවස්ථාව. මේ වෙලාවේදී බබෙක් නින්දට යන්න ආසේ ඒ නැත්තම් රත්තරා දෙමන ඉටි ටිකක් කැටි ගැහෙන්න ආසේ මුළු කයත් මුළු හිතත් එහෙමම හැත පෙන ගතියකට, තැම්පත් වෙන ගතියකට, ප්‍රසාද වෙන ගතියකට, සංසුන් වෙන ගතියකට එන්න පටන් ගන්නවා. ආනේ ගතිය ඊගාවට ඔය භංග ඥාන භය ඥාන වගේ වෙනකොට හැලක් වෙන්න ගන්නවා වරින් වර එනවා වරින් වර යනවා අවසානයේ ඒක මෝරලා සංකාරූපේක ඥාන ධ්‍යානකොට මේ පස්සද්ධිය කොච්චර දුරට එනවද කියනවනම් ඇඟ පොඩ්ඩක්වත් හොල්ලන්නවා අසපින්නම් හොල්ලන්නවක්වත් එපා කියන තරමට ඒ ඉරියව්වේම වැඩි වේලාවක් ඉන්න තරමට මේකේ මේ සම්පත්‍තිකර අවස්ථාව ප්‍රයෝජනේ සලකන අවස්ථාවෙ ඉන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරයා යම් ආකාරයකට තමන්ගේ කාලසටහන වෙනස් කරගන්න හිතන්න වටින්නේ ඒ ඥාන පහළ වෙන්න මුලින්ම මේ කයට තියෙන ආදරේ නිසා නෙවෙයි ඒ ඥාන පහළ වේගෙන එනකොට ඒක වැඩි කිරීම සඳහා දියුණු පවුණු කිරීම සඳහා ඒ කාලසටහන ටිකක් වෙනස් කරගත්තට කමක් වැඩි වැඩියෙන් ප්‍රසාදයේ පහළ වෙන ආකාරයට වැඩි වැඩියෙන් කාය දරස දුරු කරන ආකාරයට දවස ජීවිතය ගතකරන පුරුදු කරගන්න. එතකොට කියන්න පුළුවන් මේ යෝගාවචරයට තනියම භාවනා කරන්න පරිචයක් තියෙනවා කියලා. පුළුවන්කමක් තියෙනවා. එතෙන්ට එන කම්ම ඒ ආහාර සප්පාය නැති වුණත්, ඉස්තු සප්පාය නැති වුණත්, එහෙම නැත්නම් ඉරියාපත සප්පාය නැති වුණත් ඒ කාරණා ඒ වශයෙන් කමඨහං සුද්ධ කරනකොට ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය තියෙනවා. භාවනාදී මට වඩාත්ම සප්පාය වෙන්නේ කෑමට පස්සේ දාණයට පස්සේ නැත්නම් දාණයට ඉස්සර වෙනවා. නැත්නම් මට හුඟක්ම සැප සක්මන් භාවනා නැත්නම් පරියංග භාවනාව. මට හුඟක් වෙලාවට හරියන්නේ පාන්දර භාවනා නැත්නම් මධ්‍යහනේ භාවනා ආදී වශයෙන් යෝගාවචරය මෙවුව ගැන තමන්ගේ කාලසටහන සැලකිලිමත් වෙන්න ඕන. සැලකිලිමත් වෙනකොට පස්සට ඒව උදව් උපකාර කරගන්න පුළුවන් මේ කලින් කලින් වෙච්ච අඩුපාඩු වැරදි මත්තට හදා ගැනීම පිණිස. ඒ වගේම තමයි මේ මත්‍යස්ත යදොමක් තියෙන යෝගාවචරය. මේ දැන් අද මෙහෙම මේ වෙලාවෙම මම නිවන් දක්ින්න ඕනෑ කියලා පරියන්කේ දැඩි ග්‍රහණයකට ගත්තොත් කය දරත භාවයටපත් වෙනවා. ඒ වගේම තමයි ගොක් ලේසි පහසු සැහැල්ලු කුසීතකමට බරගතියට ගියත් ඒ පුද්ගලයාට කවදාකවත් මේ අරමුණු විනිවිදින්න ලැබෙන්නේ අඩු ගානේ ඇඟෙන් එන කුංචි වේදනාවක් වෙනින් ලැබෙන්නේ හිතවිල්ලක්වත් විනිවිදින්න ලැබෙන්නේ ඒ මොකද වීර්ය ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා ඔහුගේ මදව මධ්‍යස්ථ ප්‍රමාණයව යෙදෙන වීර්යය තියෙනවා සමාධියත් එක්ක ගැළපෙච්ච වීර්යයක් තියෙනවා සද්ධාවත් එක්ක ගැළපෙච්ච ප්‍රඥාවක් තියෙනවා අනේ එතකොට තමයි තේරුම් පටන් අරගන්නවා එන එන බාධකයන්ට අනුව අවස්ථාන රූප වේ තමන්ගේ භාවනා විදිහට වැඩෙනකොට මධ්‍යස්ත භාවය. වීණාවක් උනට වැඩිය තත්ත්වද්දොත් ඒකේ තියුණුවද සද්දේ. තත් හොඳට ඇදිලා නැත්තම් මේ සද්දේ බොහොම පැතලි පළල් මේ සංගීත රාගයක් වෙන්නේ නැහැ. බොල් සද්දයක් වෙනවා. ඒ නිසා හරි ගාන්ත මධ්‍යස්ත ඇදිලා තියෙනකොට මේකත් මේ පස්සද්ධිය මේ කියන මේ බොද්ධංගේ වැඩේ බොහොම උපකාරයි. දැන් අපි ඉගෙන ගත්ත ප්‍රීති පස්සනක් ප්‍රීතිය ගන්නකොට උබ්බේගා ප්‍රීති පරණා ප්‍රීති කියනකොට බොහොම බලවත් ඒක. උඩ දානවා වගේ. උණුම් කැලක් කුලකට අරන් ගිහලා උඩ දානවා වගේ උද්වේග කර වෙනවා තමයි. පරණා ප්‍රීති කිව්වා නම් කිලිපොලාගෙන නලියගෙන යන තරමට එනවා. මේක වෙයි බොල්පත්යක් වෙනවා. ඒ නිසා හරි ගාන්ත මධ්‍යස්ථ ඇදිලා තියෙනවා. මේකත් මේ පස්සද්ධිය මේ කියන මේ බොල්තහංගේ වැඩෙන්න බොහොම උපකාරයි. දැන් අපි ඉගෙන ගත්ත ප්‍රීති පස්සන ප්‍රීතිය ගන්නකොට උබ්බේගා ප්‍රීති පරණා ප්‍රීති කියනකොට බොහොම බලවත් එක. උඩ දානවා වගේ. පොළුම් කෑල්ලක් කුලකට අරන් ගිහලා උඩ දානවා වගේ උද්වේග කර වෙනවා තමයි. පරණා ප්‍රීති කිව්වම ඇඟ කිලිපොලාගෙන නලියගෙන යන තරමට එනවා. මේක වැඩි ඕනෑට වැඩි පස්සද්ධිය. මේකේ මේරීමක් තලතුණා වීමක් තමයි පස්සද්ධියට අවශ්‍ය කරන්නේ. ඒ නිසා ප්‍රීතියට පස්සේ එයින් ඇති වුණා වූ සංහිඳියාවක් තමයි පස්සද්ධියට හේතු වෙන්නේ. ආනේ බව යෝගාවචරය ඒ චිත්ත වීතිය ගමන් කරන ගමන් දැනගන්න. දැනන් අරගෙන මේ පස්සද්ධියට යාදීගෙන කටයුතු කරනකොට ඉන්හිහාට සමහර වෙලාවල් වලට Tamandම ඇසිපිල්ලම් නතර කරගන්න බැරි තරම් ඇහිපිල්ලම් ගහන තරමට මේ පස්සද්ධිය බොහෝම ප්‍රකටයි. ඇස් අරගෙන ඉන්නවද වහගෙන ඉන්නවද කියලා උත්සාහ කරන්න බෑ. ඒ තරමටම මේ පස්සද්ධියටපත් වෙලා ඇස් දෙක ගහන ගහන ගහන ගහන ඇසිපිල්ලම් ගහන පටන් ගන්නවා. නමුත් සමාධියට බාධා වෙන්නේ. සතියට බාධා වෙන්නේ. ඒ තරමටම එක නියපොත්තක්, එක ඇසිපිල්ලමක්, ඒක ඇඟිල්ලක් වෙනස් කරන්නේ නැතුව හේමම ගත කරන්න හිතන වෙලාවක් එනවා. අන්න ඒ වෙලාවේ තේරුම් අරගන්න ඕනේ මේ ඉන්දිය ධර්ම බොහෝම මධ්‍යස්ත සමානව යෙදෙනවා. ඒ නිසා පස්සද්ධිතයිසිකේ වැඩෙන්න ඒක බොහොම හේතු සාධකයි. ඒ වගේම තමයි සාරද්ද කාය පුද්ගලයන්ගේ මේ ඉවත් වීමක්. ඔස්ස ළඟින් නැත්නම් යන්න බැරි බොහොම ඡණ්ඩපරස පුද්ගලයන්ගේ ඇසුර නිසා තමන්ගේ හිත කලබෙනවා. ඒ මිනිසෙන්ගේ තියෙන මේ අර්ථය ධර්මයේ තේරුම් කරගන්න බැරුව নানা ආකාර මේ කංකටළු දේවල් යෝගාචර ජීවිත වලට යෝගාචර හිත් වලට දාන්න ඒ ධර්ම සහිත පුද්ගලයන්ට ලොකු දෙයක් නෙවෙයි. එනිසා ඒ අත්ොත් එක්ක එකතුලා ඒ අත්ෝ හදාගෙන මේ ගමන යන්න ඕනෑ කිව්වොත් වෙන්නේ. අපිට සිද්ධ වෙන්නේ නැතු වර්ධනය. යතු නැති තැනක් හොයාගෙන ගිහිල්ලා ඒ වෙනුවට මේ පස්සද්ධි කාය සහිත පුද්ගලයන් බොහොම සාන්ත මොනම දෙයකට හෝ Tamange හිත කුප්ප ගන්නේ නැතුව හිත ඈත් කරගෙන භාවනා ජීවිතය රැක ගන්න පුළුවන් නැත්නම්ගේ අසුර ලබන්න. නමුත් අවාසනාවකට වගේ මේ කාය දරතයක් හෝ වෙන දෙයක් හම් වෙච්චහම මුගක් වෙලාවට කතාවට පෙළඹෙන්නේ අන්න අර කියන විදිහේ සාරත්ත කාය පුද්ගලයා තමයි. ඒ අත්ත ගොඩ පෙරක දෝරෝ වගේ ඉස්සරහට දුවගෙන ඇවිල්ලා අර වැටිච්ච කෙනාට බොහෝම ඉක්මනට ගින්නට බෙදුරු දානවා වගේ নানা අප්‍රකම් කටළු ඔලුවට දානවා. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ කොයි පෙරක දෝරෝ අල්ලන්නේ කොයි පෙරක දෝරෝ ඇල්ලුවොත් නඩුව දිනා ගන්න පුළුවන් කියලා. උගාක් වෙලාවට අර පස්සද්ද කාය ඇතියත්තු අනුගේ නඩු බාර ගන්න කැමති නැහැ. බාර ගත්තත් ඒක ඉතින් අර වෛරෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. ඒක නිවන පැත්තරයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා උගාක් වෙලාවට ඒකට අර හොඳ සාරපරුෂ කතා කරන සාරද්ද කාය පුද්ගලයන්ගේ ඇසුර ලැබුණොත් දෙන්නටම අභාග්‍ය සම්පන්න බරපතල අකුසලයක් සිදු වෙයි. භාවනා මධ්‍යස්ථාන එකක්වත් මම මුළු ලෝකෙම දැකලා නැහැ. මෙන්න මේ සාරද්ද කාය පුද්ගලෝ නැති. භාවනා මධ්‍යස්ථාන අත්‍යවශ්‍ය අංගයක් තමයි එහෙම කෙනෙක් දෙනෙක් ඉන්නවමයි හැබැයි ඒකත් හොඳයි. එතකොට දුර්ලභකම් හොඳට පේනවා. යෝගාවචරය පොඩ්ඩක් අඩුපාඩු වෙනකොට ඒ පුද්ගලයා එයා ළඟට ගිහලා කොහොම හරි අවසලක් උප්පල කරකෝලා තායි. නිසා යෝගාචර ටික කාලයක් යනකොට මධ්‍යස්ථානේ තේරුම් ගන්නවයි කියලා කියන්නේ අර ඉබ්බා කට ඇතුළට ඇදගත්තා වගේ මොන දෙයක් වුණත් අකුලගෙන තමන්ගේ ජීවිතය රැක ගන්න මිසක් මේ නඩු මේ චෝදන මේ යෝජන භවනා මධ්‍යස්ථානට ගැලපෙන්නේ. ඇත්තම කියනවා මධ්‍යස්ථානට ගැලපෙනවා යෝගාවචරයට ගැලපෙන්නේ. ඒක නිසා මේ වාගේ තාමත්ම දරුණු යුද්ධයක් දරුණු කෙලෙසක් නක් කරන තැන්වල අර කලින් තියෙන අවස්ථා තියෙනවනම් ආහාර පිළිබඳ හොඳ தත්ත්වය, උත්සව පිළිබඳ හොඳ தත්ත්වය, ඉරියව්ව පිළිබඳ හොඟා කඩුවේ ගැටුම්. මොකද මේ පුද්ගලයන්ට ලැබෙන පහසුකම් තියෙන නිසා තම තමන්ගේ වැඩ කරගෙන ඉන්නවා. ඒ වගේ අඩුපාඩු වුණොත් මෙන්න මේ සාරද්දකාය පුද්ගලයන්ට හරියට වැඩ. නිතරම නඩු. ඉතින් ඒකට අර මධ්‍යස්ථ වැඩ කරන කෙනා කොයි අතට හැදෙයිද කියන්නේ. එසා සාසනේ සම්පත්‍ති කර අවස්ථාව, විරිච්ච අවස්ථාව, ප්‍රීණන අවස්ථාව ඊටම දුෂ්කරයි. මේකත් දුක්ඛ සත්‍යයයි. මේකත් අපි යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒක නොලැබෙනවද? ආනේ දුක්ඛ සත්‍යයයි. ඒ නිසා යෝගාවචරය තමයි මේකේ වාක්‍ය වෙන්නේ. මෙන්න මේ අවස්ථාවමයි ළඟ පස්සද්ධිය තියෙනවා කියලා එහෙනම් ඒක දැනගන්න. පස්සද්ධිය නැත්තම් නෑ බව දැනගන්න. නැති පස්සද්ධිය මේ වෙලාවේ ඇති වුණා ඒකත් මෙන්න මේ පස්සද්ධිය වැඩෙන භාවනා පිළිෙන්නේ මේ වෙලාවෙයි කියලා යෝගාවචරය දැන ගැනීම අන්න අර විදිහේ ඒ තැනට නොසුදුසු පුද්ගලෙ හිටියත් තමන්ගේ ධාම බේරගෙන ඉදිරියට යන්න ඉතාමත්ම වැදගත් වෙනවා. හිතංග නරකයි මේ මධ්‍යස්ථානයෙන් පස්සද්ධිය දෙනවා කියලා. එහෙම එකක් නැහැ. මේ බුදුහාමුදුරුවෝ පස්සද්ධිය දෙනවා කියලා හිතන නරකයි. ධර්මයෙන් අපිට පෙත්තක් වශයෙන් ගිල්ලන්න පස්සද්ධියක් කුඩු කරලා කැටි කරලා ගන්න පුළුවන් කියලා හිතන්න නරකයි. ඒක එන්නේ අර කලින් කලින් ඇති වෙලා එන ධර්මතා දිගේ. මුල් මුල් බොද්ධංග ධර්ම දිගේ. ඒත් ආවට පස්සේ ඒක අඳුරන්නේ නැත්නම් ඒක දැනගන්න රැක ගන්න දන්නේ නැත්නම් ඉතින් උගක් කල් යනවා. උගක් වෙහෙස කරයි. උගක් මේ දුක් ප්‍රතිපදාව ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරය තීන අවස්ථාව හොඳට දැනගෙන වර්ධනය කිරීමට ඒ සියලුම කාරණා මනාතේ පරිපාලනය කිරීමේ ශක්තියක් අවශ්‍ය ඒ ඔක්කොම තියේදී යෝගාවචරයට මේ තදදි මුත්තතා කියලා පස්සද්ධියට නැමිච්ච පස්සද්ධි නින්න පස්සද්ධි පොණ පස්සද්ධි පබ්බහාර කියන විදිහට නැමිච්ච ගතිය තේරුම් ගත්තේ නැත්නම් හරිනම. ඉතින් වැදගත්ම කාරණාව තමයි මේ පොද්ධංග සම්පූර්ණ වෙන්න මේ මාර්ගඵල ලැබීම සඳහා මේ බොද්ධංග අවශ්‍යයි. පස්සද්ධියත් එක පිළිච්ච ගතියක්, සාසන සම්පත්තියක්. මේ සම්පත්තිය ළඟා කර ගැනීම අවශ්‍යයි. මගේ හැම ඉරියව්වක්ම ආහාර ගැනීමක්ම, ඉක්තුවක් සෙවීමක්ම, පුද්ගල ආශ්‍රයක්ම හැම එකකින්ම මට අවශ්‍ය කරලා තියෙන මේ සංහිඳියාවයි, මේ සීතල ගතිය, සාන්ත ගතිය කියන එක නොදැන ගත්තොත් ඒකට යාදෙන ජීවනතාවක් හදා ගන්න බැරි වුණොත් ඉතින් යෝගාවචරය බොහොම වෙහෙස වෙනවා. වෙනසකර තත්වයකට පත් වෙන නිසා ධර්මයේ පිළිබඳ අවබෝධය බොහොම වැදගත් වෙනවා. මේ පස්සද්ධිය ලැබුණත් නැත්නම් පස්සද්ධියට නැඹුරු චරිතයක් වුණත් ඒක නොදැන හිටියොත් එහෙම වඩා වර්ධනය කරන හැටි නොදැන හිටියොත් පාඩු ගන්න ඉඩ තියෙනවා. නිසා යෝගාවචරය ඒක දැනගන්න එක හොඳයි. එතකොට අර පුද්ගලයාට කියනවා මෙයාට නෑ කියලා Tamandara බේරිලා ඒ කටයුත්ත කරගන්න පුළුවන් ශක්තියක් මේ පස්සද්ධිය. ඒ වගේම තමයි මේ පස්සද්ධිය යම් ආකාරයකට දිගින් දිගට එන්න පටන් අරගත්තොත් මේ යෝගාවචරගේ යෝග ජීවිතේ පරණ ඉඳලා තිබුණ බොහෝ රෝග සාමත්ම අධියේ ඉඳලම සුද්ධ වෙන්න පටන් ගන්නවා. හැබැයි තනි වෙන්න පටන් ගන්නකොට රෝග ලක්ෂණ මතුවෙනවා. අහලා තියෙන කතාවල් වල ඇතියට සමහර වෙලාවට කහකින් වැටිලා නැත්නම් මොකක් හරි වාහන අනතුරක් වෙලා ඇට බිඳිලා තරමට අමාරු වෙලා සුව කරගෙන භාවනාවට පෙළඹිච්ච කෙනෙක් වුණා භාවනාවේදී අර අතේ බිදිච්ච වෙලාවේදී තියෙන තරම් වේදනා භාවනා කරගෙන තියෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරය මුල් අවස්ථාවේදී මේක තේරුම් අරගෙන කර්මස්ථානාචාරයට වාර්තා කෙරුවේ නැත්නම් දමල ගහලා ගියොත් එහෙම මේක නිකන් දෙන වැඩි කරන ගතියක් කියලා ඒ යෝගාවචරය වටිනා අවස්ථාවක් පහලා වෙනවා. ඒ මොකද ඒ ඇතේ මුල ඉඳලාම සුව වෙන්න බාහිර සුවිචි ඔක්කොම හදාගෙන ඉන්න ඕන නිසා අර අධියක නැනකන් හිත ගෙනියලා තියෙනවා. ඒ නිසා පස්සද්ධිය ඇතිවෙන්න කලින් යටගිය රෝග ලක්ෂණ මතුවීම පෙන්වන්නේ විපස්සනා භාවනාවේදී විදිට වැඩි සිටි දෙවුවක් විදියට. ඒ එනකොටම මේවට වෙදකම් කරන්නයි විද්‍යාඥයෝ හොයන්නයි අවිජින්න ගත්තොත් ඒ අත්ෝ මේ මනුස්සයාට පිටිල ඇත. Taman තේරුම් අර ගන්නවා අපි ලොකු සාමිතිගේ පිටියට රෝගෙ ටිකක් මතුවෙනකන් ඉන්නේ. එතකොට තමයි දැනගන්න පුළුවන් මේ මොකාටද එන්නේ කියලා. එන්නකොට කුලක් වුණොත් ඒක පස්සක් වෙන්නේ තරකල. කුප්පණ ගතිය. ඒ කුප්පණ ගතිය පරීක්ෂණයට ලක් කරන්නේ. ඊට කලින් අපි සාකච්ඡා කරා වීර්යය. ඊට කලින් අපි සාකච්ඡා කරා ධම්ම විනය. ඊට කලින් අපි සාකච්ඡා කරන්නේ සතිය. අනිවාර්යයෙන් මේ රෝග ලක්ෂණ යට වෙන්න. යට වෙනවා නම් Taman තේරෙන්නේ එnde එnde එnde එnde ඒ රෝග ලක්ෂණ සෑහෙන කාලයක් මතුවෙලා ඇවිල්ලා දොරට සැරයක් නෙවෙයි දෙකක් නෙවෙයි තුන් සැරයක් තට්ටු කරනකන් අපි දිගට අපේ වැඩේ කරගෙන යනවා. සමහර වෙලාවට එතකොට ඒ මාර්ගයේ මේ රෝග ලක්ෂණ වැටගෙන යන මට්ටමට එන්න පටන් ගන්නවා. එහෙමනම් භාවනාවේ තනියම බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැතුව භාවනාවෙන් ලෙඩ සනීප කරනවා කියන අදහසෙන් පටන් ගත්තත් බැහැ. එතන එනේන ලෙඩ දුවතුවා රෝග ලක්ෂණ වලට විදගම් කරන්න පටන් ගත්තත් කරන්නේ. පස්සද්ධියාවේ තනීප වුණාට පස්සේ පුදුමාකාර පිරිච්ච ගතිය. තරහට තේරෙන්න පටන් අර ගන්නවා මේ රෝග විවිධ හේතු නිසා, කර්මජ නිසා, යුක්තජ නිසා, ආහාරජ නිසා විවිධ හේතු නිසා. නමුත් ඒ සඳහා ඉවසීමේ ශක්තිය තියෙනවා නම් ඔය සෑම ශක්තියක්ම කපාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒසා බුද්ධ දේශනාවේ සඳහන් වෙනේ සෝකිරීමේ අවස්ථාව ඔය රෝග සමීප කරගෙන කාමසප විඳින්න හදන ලාමක තුච්ඡාතාවකට පෝරදාන එකක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ජීවිත කාය පූජාවෙන් භාවනා කරන කෙනාට ලැබිච්ච ලාභයක් සරුවචනාදී බුද්ධත්වයේ සාක්ෂාත් කරලා පස්සේ දවස් 49ක් කිසිම ආහාරයක් ගන්න නැතුව එකවර සතිය සතිය ඉරියව් කිසිවක් වෙනස් කරන්නේ නැතුව හිටියේ මෙන්න මේ පස්සක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා උන්වහන්සේ විඳපු දුෂ්කර ක්‍රියාකාරී විඳපු ටික කවුරක්වත් බෙදා ගන්න කියන්නේ. අඩුම ගානේ උපස්ථානික උපස්සක මහණුන් පව ආතහැරලා යන්න ගියා. උන් ලොකු සතුටක් ඇති කරගත්තා. ඒගොල්ලෝ කොහොම සතුට උනේ මේ දුෂ්කර කායයට දුක දෙන වැඩ පිළිවෙලෙදී මධ්‍යස්ථ භාවයට එනකොට ඒගොල්ලෝ පැහැලා ගියා. තව හිතනරක් කරගත්තේ නැහැ. සම්මදක දේශනා කරෙත් ඒ යාළුව පස්සනට තමයි. නමුත් බුදු වුණාට පස්සේ ආපු පස්සද්ධිය කොච්චරද කියනවනම් සතියක් එක එක ඉරියව්වේ. දවස් 49ක් කිසිම ආහාරයක් නැහැ. ඉතින් අපි සාම්ප්‍රදාය කියන්නේ විද්‍යාතාව පිළිගන්නකො පිළි 49කට වරදලා එක එක පිළි එක එක දවසට දිරෙව්වයි කියලා. ඕන්න જાති කිව්වත් මේ කය සිත දෙක සංසිඳුණාට පස්සේ ඒක ඕනෙම හොඳ මිහිරි කතාවකට පදනම් වෙනවා. නමුත් ඒක අත්දකින්න එකක් මිසක් වෙන කෙනෙක් ලැබුවට අපිට ඇති ලාභයක් නෑ. තම කායසිත සුව කරන දෙයක් කියලා. ඒ නිසා යෝගාවචර ජීවිතයේදී අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අර මුල් මුල් හේතු ධර්ම සම්පූර්ණ වෙලා එනවනම් මේ පස්සද්ධිය පහළ වෙලා එනවා. එහෙමනම් මේ දුක්ඛ සත්‍යයට මුහුණ දීමේ හොඳ ශක්තියක්, හොඳ දැරීමේ ගතියක්. අර කලින් යදපු සතිය ස්ථිර ධාර කරගන්න ගතියක්. කලින් යදපු ධම්ම විචයට අදාළ සෝසංතානගත ධර්ම පැහැදිලි වීමක්. ඒ වගේම යොදපු වීරියට ලොකු තෑග්ගක් මේ පස්සද්ධියේදී පහළ වෙනවා. ඒ නිසා තමයි මේ පස්සද්ධිය ඇති කෙනා ආශ්‍රය කළත් පස්සද්ධිය නැති කෙනාට පස්සද්ධිය පහළ කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේකම තමයි සමාජලාට විශ්ව කිරීමේ සේවාව කරන්නේ. හොඳටම Taman සෞඛ්‍ය සම්පන්න ඉන්නකොට ඒ සෞඛ්‍ය සම්පන්න අතින් හිසාට ගෑවත් ඒ ලෙඩ වෙච්ච හිතක් අනේප කරන්න පුළුවන් හිතකුත් අනේප කරන්න පුළුවන්. ඒ තරම්ම මේක මේ ජීවිතයේ මාර්ගඵලයකට මෙපිටම ඒ මාර්ගඵල ලාභයෙන් විසින් බුද්ධ විදින සැප මේ මේයි කියලා විස්තර කළ දෙන চৈতසික. ඒ නිසා ලොකු ප්‍රයත්නයක ප්‍රතිඵලයක් මේක. නමුත් ඉඳලා ගන්න බෑ. අපි මේ මූලික හේතු ධර්ම සම්පූර්ණ කිරීමෙන් සම්පාදනය කරගත යුතු চৈতසික පිටක් හිතා ගන්න ඕනේ. ඒ වගේම තමයි මුළු සත්‍ය ස්පෝධිපාක්ෂික ධර්ම වලම එකම එක සැරේ හම්බ වෙන්නේ. ඒ නිසා ලොකු සෝකිරීමේ ශක්තියක් ඇති දෙයක්. ඒක අපි අදිස්ථාන කරගනිමු. අපි මේක කල යම් තාක් මේ භාවනා ජීවිතය සඳහා කැපකිරීම රාශියක් කරලා තියෙනවනේ. ඒ කැපකිරීම කාල තුල අපි වරින් වර මේ පස්සතිය බුද්ධ විදිත ඇති. නමුත් ඒක ආපෝදරයක් අපෙන් ගිලිහෙනවා. නමුත් මේ ධර්ම කොටාට අපිට හේතු වෙන්නේ නැවත නැවතත් ඒක මතු කරගන්නයි. ඒ මතු කරගැර ගැනීමෙන් අපේ මතර මේට වඩා බලවත් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමෙන් දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කිරීමේ වැඩපිළිවෙත අපේ හිතගත සුවපත් කිරීමේ පස්සද්ධි සම්බොච්චංගේ ඒකාන්තයෙන්ම අපිට මේ ගමනට උපකාරය කල්යාණ මිත්‍රෙක් වශයෙන් පිට වේවා අපි හැකි හැම වෙලාවෙම මේක තේරුම් අරගෙන ඉදිරිපත් කර ගැනීමෙන් පස්සද්ධි සම්බොච්චංගේට පොහොර දාන පිරිසක් බවට අපටපත් වෙන්න ලැබේවා මේ ගත කරන වස් කාලයේ අපේ යොදන ශ්‍රමය ඒ වාගේ පිළිච්ච කමකින් පස්සද්ධිකින් සමෘද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට මෙත් ධර්ම දේශනාව අපි මෙතනින් සමාප්ත කරනවා ඉත්තාදාද අම්මේහි සම්ගතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාද අම්මේහි සම්ගතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාජ ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා